අද අප කල්පනා කළා මේකෙන් අත්‍යත මහා බුද්ධ සූත්‍රය ආශ්‍රය කරන දේශනා මාලාවේ ඊළඟ දේශනාවේ දෙපැත්තේමද මාසික පමණ කාලයක් අපට ඒ දේශනා මාලාව විකසන පවත්වන්න වෙන වෙනත් දේශනා පැවැත්වීමට සිදු කවන නිසා මේ දක්වා කියපු කාරණා පිළිබඳව මේ ඇද සමහරට අමතක වී ඇති. එදෙසම මේ අවිචන කරන අය ඒවා ගැන කිසිවක් දැනෙන්නේ නැහැ. ඒ නිසාම ඒ මේ දක්වා කියපු කාරණා වල එනාගේ හතරක පහක් ගමන තුළ කාලයක් තුළදී ඒ කියපු කාරණා වල ඉතාම කෙටි සාරාංශයක් අප පළමුවෙන් ප්‍රකාශ කරනවා. මහා ගුණ සූත්‍රයේ දැක්වෙන එකස්කන් 10ක් සහ පිළිතුරු 10ක් පංචස්කන්ධයේ අලවර නගන්න කොටස්කන් 10ක්. එහිදී අපි පංචස්කන්ධයේ කියන විස්තර කළා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. එයම ධාතු වශයෙන් බලන ආකාරය, ආයතන වශයෙන් මේන දෙවියන ආකාරය, ඒ ධර්ම පහම නාම රූප වශයෙන් මේන ආකාරයට ආදී විස්තර එළම දේශනාවකින් අපේක්ෂා කළා. පංචස්කන්ධයේ ස්කන්ධයේ ස්කන්ධ කියන වචනේ දැනෙන්නේ කුමන හේතුවක් නිසාද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුදානන් වහන්සේ උත්තර කොට වදාළේ ඒ රූප වේදන ආදී ස්කන්ධ පංචකය එකලොස් ආකාරයකට විස්තර කරනවා. අතීත රූප දැන් රූපස්කන්ධය දාර්ශනයකට කතා කළොත් අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, සමාධිය අධ්‍යාත්මික රූප, ඒ වගේම සමාධිය පරිබාහිර රූප, රූප පරිබාහිර රූප. එළඹෙන සීන රූප, ප්‍රණීත රූප, ඕලාරික රූප, සුසුම රූප, දුර ඇති රූප, ළඟ ඇති රූප, මෙච්චියල් යන රූප සංදේශයෙන් උන්වහන්සේ ඉස්තර කළා. මේ 11 ආකාරයක තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන පරම පහක් විස්තර කළේ ඒවා ස්කන්ධ කියලා ප්‍රකාශ කරන්නේ කුමන කර්ණක් නිසාද කියන කාරණල අප දේශනා කීපයක්ම දේශනා කළා. ඊට පස්සේ මේ රූපස්කන්ධයේ පැනවීමේ හේතුව ඇතුළු පංචස්කන්ධයේ පැනවීමේ හේතුව විස්තර කොට දක්වන ලද දේශනා පාඩේ බලලා දේශනා දෙක තුනක් අපේ ඉදිරිපත් කළා. රූපස්කන්ධයේ දැනීමේ හේතු වශයෙන් උන්වහන්සේ දැක්වේ සත්‍තාරෝ මහා භූත සතර මහා භූත ධර්මය. වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන දැනීමේ හේතු වශයෙන් උන්වහන්සේ විසින් දෙනු කොට වදාළ තිබෙන ඒ සූත්‍ර පාඨයට අනුව පස්සේ මොකක්ද පස්සේ අපි විස්තර කිරීමේදී ප්‍රකාශ කළ සංඥාව සහ සංස්කාර කියන ස්කන්ධ දෙක ස්පර්ශයෙන් නැති වෙනවා කියලා ලෙසින් ප්‍රකාශ කොට වදාළා. ඊට වඩා ගැඹුරින් ප්‍රකාශ කරනවා නම් ඒක අවිද්‍යාව හේතුන් නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වෙන නිසා ඒ ස්කන්ධ දෙක පෙන්වන බව විස්තර කළා ඒ විස්තරයේ වෙනත් සූත්‍රවල දැක්වෙන සීමක පාඩවලට අනුකූලව ඔක්කොමලා සපයනවා විඥාන ස්කන්ධය පැනවීම හේතුව නාම රූප වශයෙන් මනසේ තනිකරේ ඊළඟ දේශනාවලදී අපට ප්‍රකාශ කළේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අරලා විස්තරයක්. පංචස්කන්ධයේ කෙරෙහි යම් කිසි සංඥා රාගයක් ඇතිවෙද අන්නේ සංඝ රාගය නිසාම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පස්සන ආකාරයයි ඒදී විස්තර කළේ. උපාදාන දෙනක සංඝ රාගය වශයෙන් මහා දෙවියන් කරගත්තේ ඒ ආකාරයෙන්මයි අපත් ඒ කරුණ උපදෙස් කරේ. ඊට පස්සේ මේ පංචස්කන්ධයේ ආස්වාදයේ ආදීනය සහ නිස්කරණය ගැන විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ ස්කන්ධ පංචකයේම එකම ආස්වාදයේ විතරක් වදාළා තිබෙනවා. ඒ කියන්නේ මේ රූපස්කන්ධයේ උදාහරණයක් ගත්තොත් රූපස්කන්ධයේ ආස්වාදයේ වශයෙන් ලබන්නේ ඒ තුළින් ලැබෙන සතුට සම්මත. රූපස්කන්ධය ආදීනයක් වෙන ලබන්නේ ඒක අනිත්‍ය බව දුක් දුක් බව සහ විපරිණාමයේ පස්සන ස්වરૂපේ. එහි නිස්සරණ වශයෙන් මහාසේ තේරුම් කරලා තිබෙනවා රූපයේ කියන සංගරාගයක් නැත්නම් මේ නැති යන්නේ ප්‍රදීන වෙන රූපස්කන්ධයේ නිස්සරණය වශයෙන්. වේදනාස්කන්ධයේ ආස්වාදාදීන නිස්සරණ ඒ ආකාරයෙන් ඒ කර්මවල අනුකූලව වෙනවා කියලා. අද අප කියන්නට අදහස් කරන්නේ සංඥා ස්කන්ධයේ ආස්වාදයේ ආදීනය සහ නිස්සරණය වල උන්වහන්සේ ප්‍රකාශ කළ මෙතෙට අනුව කර්ම සරණ දේශනාවක්. මේකට ගැඹුරු දේශනාවක් මේ නිසා සරල දේශනාවක් පවත්වන්නට ඉදිරිමත් කළා. එනිසා බොහෝ දවසේ මේ දේශනා සාකච්ඡා කරලා ඉදිරිපත් කරනවා. කාටත් එතකොට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා. ඒ දන්නා සංඥා ස්කන්ධය කියන්නේ නම් දේවල් හඳුනා ගැනීම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ ධර්ම කරුණු ඒ ආරම්භය හඳුනා ගැනීම සංඥාව තුළින් සිදුවනවා. කොන්කෝ බන්තේ සංඥා සංඥාය අත්පාදෝ හෝ ආදීනෝ කින්නෙත් කරනන් කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසුවා. පඤ්ඤාස්සංගේ ආදී කුමද්ද ආදීනෝ කුමද්ද ඒ නිස්සරණය කවරක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළේ අර කණින් වේදනා සංඥාවලට විස්තර කළ ආකාරයටම. යම්කෝ වික්ඛෝ සංඥාම් පටිච්චෝපපජ්ජිත සංස්කම්මන සංඥාන් මුද්දේ සංඥාස්සදෝ මේ සංඥාවක සුඛය සෝමනස්ය ජනිත වෙනවා නම් ඒක තමයි සංඥාවේ තියෙන ආස්වාදය. යම් සංඥා අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයන් සංඥාය ආදීනෝ. මේ සංඥාවේ අනිත්‍ය ස්වરૂපයක් දුක් ස්වરૂපයක් එලෙසින්ම වෙනස් ස්වરૂපයකට වෙන විපරිණාම සත්‍යයකට පස්සීමක් ඇතනම් එහි එයයි සංඥාවේ ආදීනෝ. යෝ සංඥා සංදරාග වෙනව සංදරාග සමාන විදන් සංඥාය ඇතිකරනවා සංඥා කෙරේ පවත්නා වූ සංදරාගයේ ප්‍රතිනිමේ යාමක් තේරීමක් ඇතනම් එයයි සංඥාවේ විස්තරය මේකයි බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුර සංඥාවේ ආස්වාදයේ වශයෙන් ගන්නවාසේ පොන්නමකලේ ඒ තුලින් ඇති වෙන සුඛය පදක. ඇත්තම සංඥා ස්කන්ධයේ තුලින් සුඛයක් කොහොමද දැනෙන්නේ? ඒ රූපස්කන්ධය තුළින් සුඛයක් සතුටක් කොහොමද දැනෙන්නට නම් ඒ වගේම වේදනා සංඛාර විඥාන කියන අනෙකුත් නාමස්කන්ධ තුළින් එවැනි ආස්වාදයක් ලැබීමට නම් මේ සංඥාව ඇති වන්නටම ඕන. සංඥාවේ අනුබලය ලැබෙන්නටම ඕන. ඇත්තෙන්ම සංඥාව නිසා තමයි ඒ ආකාරයේ ආස්වාදය වෙනසන්නට සත්‍යන්නට අත්දකින්නට හැකියාව ලැබෙන්නේ. මේ සංඥාවේ ආස්වාදයේ තේරුම් ගන්නට පුළුවන් වෙනස වර්තමාන සංඥා අතීත සංඥා අනාගත සංඥා වශයෙන් මේ සංඥාව කොටස් තුනකට බෙදා ගන්නවා. දැන් අපි කල්පනා කරමු අතීතයේ අප දකින ලද රූපයක් සමානයේ කොටක සමානට ආස්වාදයක් ලබා දෙන රූපයක් සිහිපත් කරනවා දැන් මේ වර්තමාන. එහෙම සිහිපත් කරලා ඒ තුලින් සතතක් ආස්වාදයක් සම්නසක් අත්දැකෙනවා. මෙලෙස සිදුවන ක්‍රියාවලිය දෙස නොනින් බැලුවොත් කොහොමද සිදුවන්නේ? ඒ අතීතයේ දකින ලද රූපේ අරමුණු කරගෙන වර්තමාන ජීවිතය තුළදී සංඥාවක් ඇති වෙනවා. සිත රූප සංඥාවක්. ඒක රූප සංඥාවක් නෙවෙයි ඒක වශයෙන් ධම්ම සංඥාවක්. අතීතයේ දකින්නද රූපේ අරමුණ කරන දැන් පිට තුළ සංඥාවක් ඇතිවෙනවා. ඒ සංඥාවට අනුබද්ධව නැත්නම් ඒකට අනුකූලව ඒකත් චේතනා සිතිවිලි රාශියක් ඇතිවෙනවා. ඒ සංඥාව සහ චේතනා සංචේතනා පහළ වෙන නිසා ඒ සංඥාවට අනුරූප වන ආකාරයෙන් වේදනාවක් ලැබෙනාට වේදනාවක් අපේ අදහස් ගන්න ඒ කුණින් නිසා ආස්වාදය අත්දැකීම. අතීතයේ දැකපු රූපයේ අරමුණු කරමින් දැන් එලෙසින් ආස්වාදයක් අත්දැකෙන විට සත්‍ය වශයෙන් සංඥාවයි ආස්වාද කරන්නේ. මේක මෙයාට දැන් තේරෙන්නට ඕනේ. මෙලෙසින්ම තමයි අතීතයේ අරමුණු වල සබ්දයක් නැත්නම් ගඳ සුවඳක් නැත්නම් රසක් අපි කියන්නේ අතීතයේ දකින්නද ස්පර්ශයක් අතීතයේ අත්දකින්නද ස්පර්ශයක් අරමුණ කරගෙන දැන් ආස්වාදයක් අත්දකනවා නම් නැත්නම් විඳිනවා නම් ඒ ආස්වාදයේ ඇත්ත වශයෙන්ම දැනගන්නේ වර්තමාන ස්ථනයේ පවතින සංඥාව නිසා ඒ සංඥාව තුන. මේකත් මේක අවබෝධ වන්නට ඕනේ. එතකොට මේකට තේනවා ඒ සංඥාව තුළින් ආස්වාදයක් ලැබෙනවා කියන්නේ. අනාගත ශෝක ශබ්ද ආදී අරමුණුතරින් යම් කෙනෙක් ආස්වාදයක් ලබනවා නම් ඒක ලබන්නේ වර්තමානික වශයෙන් ඇති වෙන සංඥාව නිසා. දැන් උදාහරණයකට අප කියවත් අනාගතයේදී අනාගතය කියන්නේ එක පවා අනාගතය තව තප්පරයකට පසුව පවා අනාගතය. ඒ කවර අවස්ථාවකදී හෝ දැකිය හැකි රූපයක් අරමුණු කරගෙන යම් කෙනෙකුට ආස්වාදයක් ඇති කරගන්න පුළුවන්. ඇතිය නැති සත්‍යයක් අනුමත කරගෙන එලෙසින්ම සතදක්වන් අසත් ඇති කරගන්නට පුළුවන්. මේ විදිහට ඇහැපනාසය දිවසවැලේ මනස කියන ඉන්ද්‍රියන් සමෝන ඒ අරමුණු අතීතයේදී හමුවෙන්නේ ඇති අරමුණු සාධක කරගෙන කෙනෙකුට සතදක්වන් අසක් අත්දකින්න පුළුවන්. එවිට සිතවන්නේ වර්තමාන වශයෙන් කියන්නේ මොහොතේ සිටින අවස්ථාවේදී ඒ අති අනාගතයේදී දැකේ හැකි ආරම්භණයන් සිහිපත් කරමින් සංඥාවක් ඇති ඒ සංඥාවට අනුකූලව සංකේතනා දෙලෙන්න ඊට අනුබද්ධ වශයෙන් වේදනාවක දැනෙනවා මේ දේ අදහස් කරන්නේ සුඛ වේදනාව. මෙන්න මේ විදිහට අනාගත අරමුණු තුළින් යම් කෙනෙක් ආස්වාදයක් ලබනවා නම් ඒක අත්දැකීමේ එතකොට සංඥාව තුළින් සංඥාව නිසා මේකත් මේ පැහැදිලි ඉතාම කරලයි එහෙමනම් අතීතයේ රූප අරමුණු කරගෙන නැත්නම් සබ්දාදී අරමුණු කරගෙන අරගෙන ඒවා තුළින් ආස්වාදයක් ලබන්නේ සංඥාව නිසා නම් අනාගතයේදී රූපාදී අරමුණු නිසා ඇතිවිය හැකි ආස්වාදයේ ජනිත වන්නේ සංඥාව නිසාන වර්තමානික වශයෙන් ඇහැකන ආදී ඉන්ද්‍රයන් ධර්මෝ වන ඒ ආරම්භණයන් තුළින් ආස්වාදයක් ජනිත වන්නේ කොහොමද? ඒ සංඥාව නිසායි ඒ සංඥාව පාදක වෙන්නේ. කියන්නේ අතීතයේ තේම අනාගතයේ තේම වර්තමානයත් එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ. මේක උදාහරණයක් වශයෙන් කියවහම තේරෙයි. මේ ධර්මයේ සරල කරලා කියන්නේ හරියක් වගේ තේරුමක් කරගන්න. ඇහැට පෙනෙන රූපයක් අපි ගමු ඉතාම ප්‍රිය රූපයක්. මේ ප්‍රිය රූපේ දැකලා සතුටක් සම්මතක් යම් දෙයක් දකිනවා. ඒ අත්දැකීමකට අපේ රූපස්කන්ධයේ විස්තර කරන විට විස්තර කළා ඒ ආස්වාදයේ සිදෙන්නේ රූපය තුළ නෙවෙයි ඔහුගේ හිත තුළ වේදනා ස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විට අපි පෙන්වන්න කළා ඒ ඇහැට පෙනෙන රූපයේ ආස්වාද කරන සතුටක් දැනිත කර ගන්නා විට ඔහු සතුට අත්දකින්නේ නැත්නම් සතුට කියලා අල්ලන්නේ තමාගේම වේදනාව බාහිර කරන හේයි කියන. ඒ කියන්නේ අපතෙන් දුකෙන් හේයි. දැන් ඊට වඩා සියුම් වශයෙන් බලන්නට ඒ වේදනාව ජනිත වූයේ ඒ රූපයේ තමා දැකපු ආකාරයේ අනුව සමාජයේ සංඥාවක්. එනකොට වෙන රූපය හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කියනවා. එවැනි හැඟීමක් එවැනි සංඥාවක් පිටතට ඇති කරගත්තාට පසු ඒක මෙන්න ආස්වාදයක් ඇති ඒ රූපේම දැකලා ඒ මොහොතේම තවත් කෙනෙකුට අවශ්‍ය වෙන මේක නරකයි නරකයි මේක අසුබයි අසුබයි කියලා වෙනස් සංඥාවක් ඇති කරගත්තා නම් ඔහුට ආස්වාදයක් නැහැ ඇතිවන්නේ. සමහර විට මොන නරකයි නරකයි කියන හැඟීම ඇති කරගත්තා නම් දුක් වේදනාවක්, පටිඝයක්, ගැටීමක් ඇතිවෙනවා. මෙහිදී මේ කර්මයෙන් මෙයාට දෙන්නට ඕන මේ වර්තමාන වශයෙන් අමෝන අරමුණ තුළින් ආස්වාදයක් ඇති කර ඇති වන්නේ සමාගයේ සිත තුළ පහළ වන ආත්මයේ සංඥාවට අනුකූලවයි කියන්නේ. ඒ සංඥාව ඇති කරගත්තේ කවුද? බාහිර රූපයක්ද බාහිර සත්‍යයක් පිටින් එක ඇති කරලා දුන්නාද බාහිර ගඳ සුවඳක් රසක් නැත්නම් කායද දැන ස්පර්ශය මනස දැන අරමුණක් තුළින් ඒ සංඥා ඇති කරලා දුන්නාද එහෙම නැත්නම් තමා තමා විසින් තමාගේ හැඟීම් වලට අනුකූල ඒ සංඥා ඇති කරගත්තද ඕ තමා තමාගේ හැඟීමට අනුකූලව තමයි ඒ සංඥාව ඇති කරගත්තේ. මේ රූපයක් දැකලා අවශ්‍ය නම් සිය සිය කියලා හිතන්නට පුළුවන් අවශ්‍ය නම් මේක අසුබයි අසුබයි අසුබයි කියලා හිතන්නට පුළුවන්. ඒ සංඥාවට අනුකූල වන ආකාරයෙන් ඇති විය හැකි ආස්වාදය වෙනස් කරන්න පුළුවන්. කලින් කියයි කියන විදිහට ආස්වාදයක් ඇතිවන අසුබයි කියන විදිහට ඒ ආස්වාදයේ ප්‍රේක්ෂිත භාවයක් බවට පරිවර්තනය වෙනවා. මේක තේරුම් ගන්න මෙන්න මෙලෙසින්ම තමයි කන දැනෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණ. විශේෂයෙන්ම කායට දැනෙන ස්පර්ශාන බලන විට මේ මේකම තේරුම් ගන්න සම්පූර්ණ කරන්න පුළුවන්. කායට දැනෙන ස්පර්ශ තුළින් පවා පැහැදිලිවම මට කියන්නට පුළුවන් ආස්වාදයක් දැනගන්නේ ඒ සමාගයේ පිටතට දැනට වෙන සංඥාව නිසාමයි. මම කියන්නේ මේ ළඟදී මා ඉතාමත්ම අඳුරන කෙනෙකුට සිදුව කතාවක්. ඔය ගොඩනේ සිට එනවා මේ කොට්ටාකච්චද බස් එකට. ඔයගොල්ලන් සාන්තාවක් ඇවිල්ලා වාඩි වෙන බස් නැතිකකට බස් එකේ සීට් එකේ අයිනේ මෙයා ඉඳගෙන ඉන්නේ. ඉතින් මෙයා බොහොම සන්තෝෂයෙන් තවත් සීට් එකේ මෙහාට යනවා. පසුව මෙයාගේ ඇඟුලේ සාන්තාව ගෑවෙනවා නැත්නම් හේත් කියලා වාගේ සිටිනවා. මොහු ඔබේ ආස්වාදයක් නිදෙන්නා දැන් යනවා. ඒක වෙලාවකට පස්සේ මොහු බැලුවා අර හැරිලා මූණ දිහා. බලනකොට ඒ ඉඳලා ඉකේ කුලිනේ දැනගෙන බැලලා තියෙනවා. අර විතට හේච්චලා ඉදී කුරුමිය මේ මොහොත සද්දවලට තරහක්. ඒ ප්‍රහාතික සිදුවන සිදුවීමක් කියන්නේ. මොනවාද තරහ කියන්නේ? අර ඉස්සෙල්ලා සමාගයේ තෙත තුළ නෙමෙයි ඇති වුණු සංඥාවට අනුව ආස්වාදයක් ලැබුණා. ඇත්ත වශයෙන්ම මේ පස්සේ තුළ මේ ආකාරයට දැක්කපදුනේ. ඔහු දකින සිතුවිල්ල අනුව. ඊට පසුව යථා තත්ත්වයේ දකින්නට ඔහුට අර ආස්වාදයේ පටිඝම් බවට පරිවර්තනය වෙමින් දුක් වේදනාවක් ගෙනෙනවා. මේ සරල කතාවකදී මේ ආස්වාදයේ ජනිත වන්නේ සමාගතින සංඥාවට අනුකූලවයි කියන කරුණ පෙන්වන්න කරන්නේ. තමා ප්‍රිය කරන තමාට තම ආස්වාදයක් ගෙන දෙන අරමුණ. දැන් ආස්වාදයක් ගෙන දුන්නාට තව ටික වේලාවකට පසු දුන්න සංකේත දෙන්න පුළුවන්. ඒ අරමුණ තුළින් මේ ආස්වාදය දෙනවා නම් ලබා දෙනවා නම් එලෙසින්මක සිදුවන්නට බෑ මේ විදිහට එක් අවස්ථාවකදී ආස්වාදයේ දුක් අවස්ථාවකදී ඊට පටහැනි ධර්මයේ දුක් වේදනාවක් ලබා දෙන්නේ සමාගයේ සංඥාවට අනුකූල වෙයි කියන කතාව දැන් මෙයාට අවබෝධ වන්නට ඕන. මේ සංඥාව ඇති කරගත්තේ සමාවිතින් ඒ සංඥාවට අනුකූල වේදනාව සමාගයේ සිට තුළ ජනිතෝනේ ඒ වේදනාව තිබෙන්නේ සමාගයේ සිට තුළ. අන්නේ වේදනාව තමයි දැන් මා සාගර කරන්නේ. එතකොට මේ කියන නිරර්ථක ක්‍රියාවලිය දැන් මෙයාට පරමද්දවට අවබෝධ වන්නට ඕනේ. මානෙත්ෙන් සංඥාවක් ඇති කරගත්තා. ඒ මගේ සංඥාවට මානකෝලම වේදනාවක් ජනිත වෙන ඒ මගේ තියෙන වේදනා ස්කන්ධයම මම අල්ලගෙන බලනවා මේ බාහිර අරමුණු කෙරෙහි පවත්නා වූ රාගය වෙන බැඳීම නැත්නම් ඒවා කෙරෙහි පවත්නා ඇලීම අදුකර ගන්නට මේ අවබෝධය ඉවහල් වෙනවා විශේෂයෙන් උසස් මාර්ගඵල ලබන අයට මේ අවබෝධය පත්‍යස්වතින් ඇති වී යුතුයි. එමෙසා මෙයාට තේරෙන්න තෝරන සංඥාව තමයි ආස්කාදයක් දැනිට වෙනවා. ඒ සංඥාව සමාවිචින සමාන ඇති කර ගන්නා ධර්මයක්. ඒකයි ප්‍රතිස්කාරය. අනේ සංඥාව ආස්වාද කරන නිසා තමයි මේ නොවේ දේවල් ඉගෙන ගන්නේ. ඔය නමාකට අසුරයකට කර ගන්නද මේ සුභාවේ පාස්තරන් බොහෝ විදේ සංහාරයෙන් කියන ලැබෙන ආස්වාදයේ උපාදාන හේතු නිසා ඒක පිළිගන්නවා මේක සංඥාවේ ආස්වාදය මේ කියන්නේ පිළිවා හඳටම සමානයි සංඥාවේ ආදී මේකයි තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරපු එක ටිකක් ඈතට යන්නට සිදුවෙන කතාවක් සංඥාවේ ආදී වශයෙන් උන්වහන්සේ සංඥාන් කළා කියලා පොත්වල දක්වා තිබෙන්නේ මෙතේ දක්වා තිබෙනවා. සංඥා අනිත්‍ය දුක්ඛ පරිණාම ධර්ම අනිත්‍යය ආදී නෝ. මේ සංඥාවේ අනිත්‍ය භාවය දුක්ඛ ස්වરૂපයක් හෝ විපරිණාම ස්වરૂපයක් දැනනම් අන්න ඒකයි සංඥාවේ ආදීනය කියන්නේ. මා හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩ කටින් කට කටපාඩම් කරගෙන ඇවිල්ලා පොත්පත්වල ලියවිලා මේ තිබෙන ඒවයි ඔය සූත්‍ර පිටකේ පොත්වල අභිධර්ම පිටකේ පොත්වල වෙන තැන්වල තිබෙන්නේ ඒ වගේම යම් යම් තැන්වල යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා මෙතන තේරෙන තැනක් කියලා මට හිතුණා මේ සංඥාවේ ආදීනවේ වශයෙන් අන්වහන්සේ දෙන්නුම් කළා කියලා දක්වන්නේ එතකොට අනිත්‍ය බව දුක්ඛ ස්වરૂපේ සාවිතනාම භාවය. මේකේදී සංඥාව අනිත්‍ය ධානයක මේ සෑම කෙනෙක්ම දන්නවා. රූපයක් දැකපු සංඥාව සබ්දයක් වශයෙන් ඉන්නවා. සබ්දයක් දැකන දැනගත් සංඥාව ගන්න කොහොමද හඳුනා ගන්නවා කියන්නේ මේ විදිහට සංඥාව නිරන්තරයෙන් වෙනස් වෙනවා. එකම රූපයක් දැකෙන විට පාලනය කරන සංඥා ඊළඟට දැනෙන්නේ නැහැ. මේ පිළිබඳ ගැඹුරු වශයෙන් අපිට කියන්න පුළුවන් ඒවා කියලා වැඩක් නැහැ. මෙයන්ට තේරුම් ගැනීමට අපහසු නිසා. මේ සංඥා සංඥාව නිසා අපි යම්කිසි රූපයක් දකිනවා නම් ඒ එක සංඥාවක් නිසා නෙවෙයි මේ රූපය දකින්නේ සංඥා වාසියක් නිසා. උදාහරණයකට කෙනෙක්ගේ නුණක් හරි මුළු ශරීරයක් හරි දැකලා අපි මොන කියලා සංඥාව ඇති කරගත්තා නම් නැත්නම් මේ මේ තැනස්සේ කියන සංඥාව ඇති කරගත්තා නම් ඒ අවස්ථාවේදී මොන දකින විට ඇතිවන සංඥාව නෙමෙයි දෙල්ල දකින එක දෙල්ල දකින විට ඇතිවන සංඥාව නෙමෙයි අතපය හයන යන වෙනස් සංකල්පනක් දකින්නේ ඒ දැකපු සංඥාවල් තියෙනවා ශරීරයේ උත්පාද වෙන කොටස් දකින්නේ මේ එක එකක් වහවහ වේගයෙන් වේගයෙන් නැති වෙනවා. මේක ක්‍රියාවලිය නිසා අපට ඒකීය ධර්මයක් වශයෙන් එක ධර්මයක් වශයෙන් පෙන්වන්න කරගන්න ඒ රූපේ අපට දකින්නට හැකියාව ලැබෙනවා. නැත්නම් එක්වරකට දකින්නට හැකියාව ඇති මේ කමෙන්ද මත තමයි. එක්වරකට දැකින්නට හැකියාව ඇති එක් අංග කොටස අංග කොටසක් පමණයි. මොහොන දකින්නට අවශ්‍ය නම් මොහොන බලනකොට අනිත් ශරීර කොටස් තියෙන්නේ සංඥාව එකට ඒ ඒ යන සංඥාවක් ඇතිවන්නේ මේක ගැඹුරු කතාවක් මේක විස්තර කරන්න මායාවක්. එතකොට මේ සංඥාව නිරන්තරයෙන් අනිත්‍යද? සංඥාව දුක. අනිත්‍යං දුක. දුක කියන එකෙන් අදහස් ගන්න සංඥාව ඇත්තට ගැනීමට දුකක් ගෙනින්න දෙන දැන් ඔය පාඩක ගන්න ඉගෙන ගන්න මේ ඒකවල කියන්නේ ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නකොට ඇත්ත වශයෙන්ම ඒක දුක. සත්‍යක් නෙවෙයි. සංඥාව ඇතිකර ගැනීමට වෙනස සමානයක් ගැනීම දුක. ඒ ඇතිකර බල සංඥාව විකටම පවතින ඉගෙන ගන්න දේවල් අමතක වෙනවා. හොඳට දාන දේවල් සම්පූර්ණයෙන් හිතෙන් ගිලිනවා. ඉතින් මොකක්ද දුකක් බවට පත් වෙනවා. ඊට අමතරව සංඥාවේ විපරිණාම ස්වરૂපේ වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඒ කියන්නේ අර මා ඉස්ලාමයේ හොඳයි හොඳයි හොඳයි කියලා සංඥාම සම්මායිත ඉස්තර හොඳ නෑ වගේ ඒ වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඊට පස්සේ හොඳයි කියන්නේ ඉස්තර හොඳ නරකයි. මේ විදිහට වෙනස් වෙනස් ස්වરૂපවල පරිවර්තනය. වෙනස් ස්වરૂපයකට පත් වෙන මේක තමයි ආදීන වශයෙන් කියන්නේ. මා හිතන්නේ සංඥා ව්‍යාධි වලට වඩා ගැඹුරු වෙනවා. සංඥාවේ ආදීනය කියන්නේ නිමිතුම් මුලා කරවන එක මුලා වන එක. ඒක සංඥාය. සංඥාව කියන්නේ ලෝකේ නැති දෙයක් ඇති දෙකින් පෙන්වන කරලා සත්‍ය මුලා කරන ධර්මයක්. බුදුජානක මහත්මයාගේ පාඩයක් කියනවා. මරිස් කුපමා සංඥා. මිරිකුවක් වගේ මහණෙනි මේ සංඥාව. මිරිකුව ඈතට දිස්සෙනා මොකද ජලයේ පෙරලා දෙනවා. ළඟට ගියම ජලය කියලා දෙයක් නෑ ඒක නැති. ජලයක් නෑ ඒක හිස්දයක්. මෙලෙසින් මනසික උපමාවක් ගන්න මේ සංඥාව කියන්නේ හරියට නිරුගුවක් වගේ නිකුත් උපමාවක් කරන ධර්මයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධාතාවක පදයක්. එතකොට මේ අපගේ අප විසින් නැති කර ගන්න ලබන සෑම සංඥාවක්ම අර නිර්ගෝ වගේ නැති දෙයක් ඇති දෙයෙන් පෙන්වන කරන නිර්ගෝ කියන්නේ අන්න එලෙසින් මේ අප ඇති කර ගන්න සෑම දෙයක්ම නැති දෙයක් ඇති දෙයෙන් පෙන්වන කරලා අප මුලාවක් කරන ස්වරූපය මුලා කරනවා මෙන්න මේ මුලා කරන බව සහ මුලා වෙන බව තමයි සංඥාවේ තියෙන බලවත් මාර්ගය ඕක අනිත්‍ය ඥානයේ හේතන ලොකු ආධිනය නෙවෙයි. ආවර්තනයක්වත් සබ්බ සංඛාර අනිත්‍ය, හේම සංස්කාරයන් අනිත්‍යයි. සංඥාව පමණක් නෙවෙයි වාන්ති සංස්කාරයන් ලෝකේ තියෙනවා නම් ඒ ඥානය තමයි අනිත්‍යයි. ඒක සංකේත ආධිනය ස්වરૂපයක් තියෙනවා. නමුත් ගැඹුරු ආධිනයේ අපරැතෙන ආකාරයේද සංඥාවේ ආධිනය සත්‍ය මුලා කරන සත්‍ය මුලාවට වැටෙනවා. මුලාවටපත් වෙනවා. ගැහණියක් තේරෙනවා කියන සංඥාවට දකිනවා. පිරිමේ සිටිනාට සංඥාවට දැක ගන්නවා. මම දෙමු කියන සංඥාවෙන් බැඳී යනවා. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සංඥාව ඒ කල්පනා සමාජයේ සිට විකල්ප දෙනවා. අතක් කියන, කකුලක් කියන, මූණක් කියන මේ ආදී වශයෙන් සත්‍යයක් මුලා වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගොඩනැගිල්ල තියෙන යන්ත්‍රය තියෙන දේවල් තියෙන ගස්කො ගොඩන් තියෙන මේ ඔක්කොම හිතේ තියෙන මුලාවන් මෙයා සත්‍ය දේවල් නෙවෙයි. මේකට ඝන සංඥාව වෙන්නේ බොහොම කරන ආකාරය අල්ලා ප්‍රදේශනා පිළිගත් කරතයි ප්‍රමාණකදී පමණ මේක හරියට අවබෝධ වුණා නම් මම මේ කියන කාරණාව හොඳට තේරෙනවා. මේවා සත්‍ය වශයෙන් නැති දේවල් උදාහරණයක් ශාලාව කියලා අපිට මේක පෙන්වන්න පුළුවන් මේක ධර්ම ශාලාව. සත්‍ය වශයෙන් නිවැරදි ධර්ම ශාලාවක් නැහැ. මේ කියන දෙක්ටි කියලා අපිට නම් පෙන්නකොට නිවැරදි දෙක්ටි ටිකක් නැහැ. වැඩෝ ටිකක් එකක් පොඩ එකක් පොඩ එකක් කියලා ඒකට බදාන ටිකක් දාලා මොනවාරි පාටක් දාපුවම ඒකට දෙක්ටි කියවට තැහැටි දෙක්ටියක් නැහැ. මේ තේරුම තේරුම කියලා මේ කතා කරන එතනට තේරුමක් නැහැ. ඒකයි ටිකක් වැඩි මොනවාරි ඒකට අදාළ බාහන ටිකක් උඩ ගහලා තියෙනවා. ඒක යට තියෙනකොට වීර්ය උඩට ගියාම තේන්නේ නැහැ. ඒ සීලම ගහම මේ ටික යට තියෙනකොට සීලම සීලම කියන්නේ ඒකට කියන්නේ ලීනි කියන. පොඩට කියලා බලපත් යන ටික තමයි ඒක සීලම පාටපත් වෙනවා. මේකම තේරෙනා නේද මේ ඇයිද මේ සංඥාව කියන්නේ මුලා කරන දෙයක් කියලා. සත්‍ය කියන්නේ දිට්ඨි කියලා මුලා කරාට ඒක තියෙන ගැටවල ටිකක් ගැටවල කෙටි කියලා මුලා කරාට ඒ කියන්නේ පඩේ යාදී ධාතුවක්. පඩේ යා පොතේ දායකවක්. ඒ වගේම තමයි අපේ ශරීරයේ කොටස් මානසික කියලා දෙන්නම් කියලා අපි මේ කාත මේක මූණ මේක කකුල මේ මේක ආකාර අංගපත් වල මේක ආකාර සංඥා දාන උදනම කතා කරනවා ඒක සම්මුතිය මොකද කියලා තේරුම් ගන්න ඕන අතක් කියලා කතා කරලා උතන දෙක වෙන අතක් නෙමෙයි සත්‍ය වශයෙන් මේ තුනම ගෙලෙවුවා නම් ආහාර ටික ගලවා පැත්තට දුවනවා මාත් ටික පැත්තට දුවනවා එතකොට ටිකේ ටික ඒක තියෙන මේ දෙවෙනි අනිත් කොටස් ඔක්කොම බලලා පැත්තකින් විසිරුවා හරියන ওই ওই කියන අත දකින්නට නැතිය. ඉස්සලා අතක් වශයෙන් අර මිදුක දෙන්නෝනේ වතුර තියෙනවා කියලා ළඟට ගියත් පස්සේ වතුර නැහැ. එලෙසින්ම මේ සංඥා විසින් අප මුලා කරලා අප අපට පෙන්වන කලින්නාපක් තියෙනවා කියන්නේ. ප්‍රඥාවෙන් සමාධියෙන් මේක විමසන නිසා බලන්න ඕන නැතිව. ඒ මහානාගේ මහානාරතිය හරේ තියෙනවා එතකොට මේවා බලලා බලලා බැලුවොත් එන අත නැහැ ඊළඟට හැම හැම කියන සංඥාවකට බලන්න ඇට ඇට දීලී මහානාර මේ ආදී වශයෙන් සංඥා ඒකත් වැරදි එතකොට ටික ඔක්කොම පිට කරනවා පිට කරනවා නම් ඒ කියන්නේ පටවියානක මතවතර මස් මස් කියන සංඥාවේදී පටවියාදී සහතවතර මේ පිළිබඳව අප කියන එක සම්පූර්ණ සංඥාවකට බලනවා පටවියාකෝටේ නෝයයෙන් 14 ඒකත් පඩේ පඩේ පඩේ කියන ආපෝ ආපෝ කියන තේජෝ තේජෝ කියන වායෝ වායෝ කියන ධාතු අතර අපි සංඥා දාලා ලේබල් අලනවා. මේ ලේබල් ඇලෙන්නේ පඩේ ධාතුවත් ආපෝ ධාතුවත් නේ අපේ ඉතින් සම්මත වශයෙන් අපි සම්මත කරගත්ත මේ පඩේ ධාතෝ කියන මේකට මේකට අපි කියමු ආපෝ ධාතුව මේකට තේජෝ ධාතුව මේකට වායෝ ධාතුව කියලා අපි කතා කරන ව්‍යවහාර කරන කියලා ආදි කාලයේදී සම්මත කරගන්නවා. ඒ සම්මත සත්‍යය කරන්නේ පටවි ධාතුවක් නැහැ. මේදී දැනගෙන මෙයාට දෙන්නට ඕන. ඒකත් අප කියලා නම් කිසි දෙයක් දෙන්නුම් කරා නම් ඒක වැරදි අපි මුලාවට පත් නැහැ කියන්නේ. මේ වගේ තමයි මුළු ඇඟම නැත්නම් ගෙවෙන්නේ කියලා ගත්ත පිරුණේ කියලා ගත්ත අපි මුලා කරා. ඊට වඩා අමලා තියෙන්නේ මම කියන හැඟීම පිටතට කැරිලා. සම්පූර්ණයෙන්ම මිත්‍යා සංකල්පනාවක් මිත්‍යා හැඟීමක්. එහෙම දෙයක් නෙමෙයි. නැත්නම් නැති වුණාට අර මේගොල්ලෝ කියලා දෙයක් නැහැ. වතුර කියලා දෙයක් ඈතට දෙස්සනාට එහෙම එකක් නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා බව තේරෙනවා. අන්න එලෙසින් අපේ සංඥාව නිසා ඇති කරගෙන තියෙනවා මේ මම කියලා කෙනෙක් හිතෙනවා ආත්මය කියලා කෙනෙක් හිතෙනවා නැත්නම් ජීවයක් තියෙනවා සත්‍යයක් ඉන්නවා ආදී වශයෙන් බැලෙන්නේ නැහැ. මේ හැඟීම් නිසා මේවා කල්පාන්තර ගණන් දෙකේ විශේෂිත කාලයේදී ධර්ම නිසා මේවා පහතෙන් බලවා ගන්නත් ඉතින් මොකද වෙන්නේ මම කියලා උපාදාන කරන බෑහිර අරමුණේ මුලාවටපත් වේ. මේ අරමුණ මුලාව සෑම යෝගාවචරයේ කිසිම දතේකම දන්නේ අරමුණ මුලාව කියන්නේ අපිට හමුවන අරමුණු වල අපමුලා වෙනවා. එනකට තියෙන රූප තුලින් අපමුලා වෙනවා. කනට ඇහෙන ශබ්ද තුලින් මුලා වෙනවා. ඒ වගේම තමයි නාසයේ දිවට ශරීරය මනස දැන අරමුණ තුළින් සත්‍ය මුලාවට පත් වෙනවා. මම කියන හැඟීම මුලාවට පත් වෙනා මේ මුලාවට පත් වෙලා කුසල් කලේසේ සංඥා හොඳ තැන් වල සුගති ගාමී වේසේ මෙවැනි සංඥාවට බැහැලා මේ වෙන මුලාව තව තවත් කුසල කුසල සංස්කාර රැස් කරන සංඥාවේ මුලා කරන නිසා මම වෙලි කියන හැඟීමෙන් බැඳෙන නිසා එසේ කුසල කුසල සංස්කාර රැස් කිරීම නිසා රැස් කරන නිසාම දැන් බයයට මෙලෙසින් ගමන් කරනවා. ඒ කියන්නේ මොකක්ද? දුකින් දුකටපත් වෙන දුකානුභව කිරීම. මේ සංඥාවෙන් කරන ලබන මුලාව හරියට තේරුම් ගත්තා නම් ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් ආදී දෙනෙක් තුළ තියෙන සංඥා නිරෝධයකට පත් වූ සිතක්. ඒ සිත තුළ කිසිම සංඥාවක් ඇතිවෙන්නේ නැහැ රහතන් වහන්සේ කෙනෙක් වෙත තුළ. මොනම අරමුණක් දැක්කත් කිසිම සංඥාවක් නැහැ. ඒක නිකන් දැනීම දුන්න සීමාවකට පත් නතරේ. අවශ්‍ය නම් අවශ්‍ය ආකාරයේ ඕනෑ හොඳ කියලා සංඥාවට ගන්න පුළුවන්. ඉතාලම හොඳයි කියලා නරක දෙයක් දැකලා සංඥාවට ගන්න පුළුවන්. ඒක බලෙන් කරගන්නා දෙයක් නා නිරායයෙන් කියන ධර්මයක් නෙවෙයි. අන්තර සත්‍ය තුළමනේ සංඥාව ඇති වෙනවා සංඥාවෙන් මුලා වෙනවා මුලා වෙන නිසා සතරේ ගැටෙනවා ඕක තමයි සංඥාවේ තියෙන බලවත් මාධ්‍යය. සංඥා අනිත්‍යයි ඒක නිසා මේක විපරිණාමයේ දෙයක් ස්වરૂපයට පස්සන ඕකයි ආදීනේ කියන එක මා හිතන්නේ බුදුරජාණන් වහන්සේ එදෙසිම ප්‍රකාශ කළ ඇති කරන්න දැසේ කියලා. මේ ස්කන්ධ පහටම ඒ පාඩේම ඒ ආකාරයෙන්ම ඉස්කොත්ව දක්වා තිබෙනවා. ඉතින් අපිට මේ පොතේ තියෙන අදහසක් වෙනම කළා අපිට වැටෙන අදහසක් මේ ඇයි ඉදිරිපත් කළා. කවර අදහසක් හෝ පිළිගැනීම මෙන්න ඇත්ත බලන්න. ඊළඟට සංඥාවේ විස්තරණය නිස්සාරණ සංඥා නිස්සාරණ සංඥාය නිස්සාරණේ කුමාරය. මේ නිස්සාරණේ කියන වචනේ දැන් කියලා කියලා පොරු එකක්. අලුතෙන් මම ආපෝය සඳහා ඉලක්කමක් පමණක් කියන්න. එච්චරදී නිදහස් වීම ගැළවීම කියන එක නිස්සාරණේ කියන දෙක කියලා. එතකොට සංඥාවෙන් නිතර වීම නැත්නම් සංඥාවෙන් නිදහස් වීම ගැළවීම කියන අන්න ඒක තමයි සංඥාවේ නිස්සාරණය. යෝ සංඥාය සම්දරාග විදියෝ සම්දරාගප්පාණ ඉදන් සංඥාය නිස්සරණ සංඥාකේ පවත්නා වූ සම්දරාගයේ විරියාම නැතිවියාම ප්‍රතිවියාම ඇතනම් අන්නේ සංදරාග නිරෝධය තමයි සංඥාවේ නිස්සරණ ඒ සංඥාවේ නිස්සරණය පත් කරගත්තා නිසා තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒකෙන් පහළ කිසි දෙයක් ඉතිරි සංඥාවේ නිස්සරණ භාවයට පත් වෙලා නැහැ. මා කලින් කියව ඒ සංකේතන සංඥාවක් ජීවන කෙනෙකුගේ සිතට ජනිතවන්නේ. හේතුව ඒ සංඥා නිරෝධයේ සිතපත් කරගෙන සංඥා නිස්සරණය ලැබලා තියෙන නිසා. සංඥාවේ නිදහස් වෙලා අනාය සංඥාවේ නිදහස් වෙන බැහැ. එතකොට සංඥාවේ නිදහස් වීම කියන්නේ නිස්සරණය කියන්නේ සංඥාව කෙරෙහි පවත්නා වූ දැනත්ත ඡන්දය. සංඥාව කෙරෙහි පවත්නා වූ රාගයේ ඇලීම. මෙන්න මේකේ සංගාමයේ සිරිතීම ප්‍රේණ වියාමක් කරන අන්න ඒ තුළින් සංඥාව පිළිබඳ පවත්නා වූ ඒ බැඳීම් අයින සංඥාවේ නිස්සාරණයක් අපි ලබන්නේ එවිට ඔහුගේ සිත තුළ පිටු සංඥාවක් දැනගන්නවා. හොඳයි කියලා ඉන්නේ නැහැ, නරකයි කියලා ඉන්නේ නැහැ, කුසල කියලා ඉන්නේ නැහැ, අකුසල කියලා ඉන්නේ නැහැ. ඔහේ නිකන් දැනීම මාත්‍රයකට පරිවර්තනය වෙනවා. මේ සංඥා නිස්සරණය ලැබීමට මැද කළ යුතුයි. ඒකයි වැදගත්. අපි භාවනා කරන්නේ මේ සත්‍යය අත්දකින්න. සංඥා නිස්සරණය ගමනනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ කෙරෙන සංපසංවාතිකෝ මෙක්කෝ මේ පංච ස්කන්ධයේ කෙරෙන පවර්ණාව ඇලීමෙන් බැඳීමෙන් ඈත් වීමට හේතුමන් සංස්කාර දුක සම්පූර්ණ වේකුදී නැත්නම් සිත මිදලා සින්නම් දැනදා මේ ප්‍රතිපත්ති පොරොන්දු ඒ සඳහා සංඥා නිස්සරණය දැනගත යුතු වෙනවා. ඒ සඳහා සංඥාවේ ආස්වාදේ ආදීන් ආදී කරුණු අවබෝධ කරගත යුතුයි. මේකේ පාරමිත වශයෙන් සිදුවන්නේ කුමක්ද? සත්‍ය වශයෙන් අපි මෙතෙක් කල මේ විදිහට මුලා වෙලා සිටියා නේද? මේ පාය යථාපරිදි සිදුවන ක්‍රියාවලිය කුමක්ද කියන අවබෝධය ඇති වෙන විට අපේ මුලාව අයින් ඒ මුලාව අයින් වන්නේ අපේ තුළ ප්‍රඥාව පහළ වෙනවා. අනිත් මුලාවට පස්සනේ අවිද්‍යාව නිකත්ම එක්කලා මේ ධර්මයේ සම්පජන්ගේ ඇහිීම තුළින් මේ සම්මාදිට්ඨිය පහළ වෙන තුළින් අර කියන ලද අවිද්‍යාව දුරේ ප්‍රඥාව ඇති වෙනවා තමයි පිටතට. මේ ප්‍රඥාව තුළින් තමයි සංඥාවේ නිස්සරණය ලබන්නට පුළුවන් වන්නේ. ඒක ලැබීමට නම් ඒ ප්‍රඥාව තුළින් සංඥාවේ නිස්සරණය ලැබීමට සමාධිය තිබෙන්නට ඕන. ඒ සමාධියත් පිට ප්‍රඥාවට පුළිමේ සංඥා නිස්සරණය නිසා ලබන්නේ. ඒක ඒ සමාධි ප්‍රඥා තිබුණු කලියටම නෙවෙයි මේකේ තියෙන ඒ සංඥා ඇතුළු වෙන සිතුනාමත් සංග රූපස්කන්ධය කියන පංචස්කන්ධයේම යථා සත්‍යයේ දැකීමේ හැකියාවක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී යාමක් තිබෙන්නට ඕන. කුමක්ද ඒ යථා අවබෝධය? මේ කියන බලන පිට්ඨම්මන පංචස්කන්ධයේ යථා තත්ත්වය කියන එකෙන් අදහස් කරන්නේ යථා තත්ත්වය යථා පරිදිදා කියන යථා භෝෂනාහ දර්ශනය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ කියන එකයි යථා භෝෂනාහ දර්ශනය. පංචස්කන්ධයන් ගැන කතා කරනවා නම් ඇත්ත මොකද්ද? ඇති හැටියෙන් දැකීම කොහොමද? ඕ එමේ නිරහරිය ඔක්කොම අනිත්‍යෝ සංස්කාර ලෝකේ අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් දුක්ඛෝ සංස්කාර ධර්මයන් දුකක් වශයෙන්ම අවබෝධ වෙනවා නම් අනාත්ම සංස්කාර ධර්මයන්ගේ අනාත්ම රූපය ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ශූන්‍ය සංස්කාර ධර්මයන්ගේ ශූන්‍යතාවයන් අත්දකිනවා නම් එහිද එහිදී ඔහු නැත්නම් ඇය පංචස්කන්ධය යථාර්ථය දකිනවා මෙන්න මේ යථාර්ථය දකින්නට ඕනේ සංඥා නිස්පරණය ලබන්න පංචස්කන්ධය යථාර්ථය ඒකෙන් විශේෂයෙන්ම දකින්නට ඕනේ නාම රූප වශයෙන් අපි මේක කතා කරන්නේ රූපස්කන්ධේ සම්පූර්ණ ශේත මාත්‍රයක්වත් ඉතිරි නෙවේ සේවියම ජීවියම මුළු දිස්සේ පුරා පවත්නා රූපස්කන්ධේ ජීවියම සාමාන්‍ය එකක් නෙවෙයි නැත්තටම නැති වෙන ආකාරයේ සේවියම ජීවියම බඳින්නට වෙනවා භාවනාසනේ ඒක අතරව සමාධියේ ඒ සේවී යම දකින්නා වූ නාමස්කන්ධයේ සම්පූර්ණම සේවී යම ජීවි යම දකින්නට ඕන. ඒ දකින්නට නාමස්කන්ධයකුත් නැත්නම් මුළු විශ්වය පුරාම රූපස්කන්ධයකුත් එලෙසින්ම විද්‍යමාන නොවනවා නම් මේ ලෝකයේ කිසිම තැනක කිසිම ලෝකයක කිසිම සත්‍යයක කිසිම නම කියලා ආඥා ඔහු දන්නේ නැහැ. ඔහුගේ අභිමානය දුරු කරන්නට අර සංඥා නිරෝධයේ ඇති වෙනවා. ඒ තුළින් තමයි සංඥාවේ නිස්කරණය ලබන්නට පුළුවන් වන්නේ. එතකොට තමයි අපි සංඥාවේ නිදහස් වෙලා තියෙන්නේ. අනිත් අය ඔක්කොම නිස්කරණය නෙවෙයි. සංඥාවේ වහලොන් බවට පත් වෙනවා. පංචස්කන්ධේම වහලොන් බවට පත් වෙන අනිත්‍යයෙන් තියෙන්නේ. නිස්කරණය ලබන නිදහස ලැබපු විමුක්ති පුද්ගලයා ඒ සෑම කෙනෙක්ම ගැලවෙන විමුක්ති සත්‍යදායක උදාකරගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවැනි කෙනෙකුට විමස්සත් විමසනේ ප්‍රපදානාවේ නිදහසනා කියලා සමානව දැනෙනවා. මෙන්න මේ සංඥාව කෙරේ කලකිරීමක් ඇති කරගෙන සංඥාවේ යථාර්ථය අවබෝධ කරගෙන සංඥාවේ පමණක් නෙවෙයි නාම රූප ගැන සියලුම ධර්මයන්ගේ හේතුයන් දැකීම තුළ නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමට පහසු වෙනා මේ කරුණ ගැන අවබෝධයක් පත්‍යතරට දැකීමක් ඇති කරගෙන සිටිනවා. මෙන්න මේ ඇතිගිරිය අවබෝධය මේකට දැන් තරමතුලට ඇතිවන්නට ඇති අපි සාස්කරල වශයෙන් ප්‍රකාශ කළේ මේකට කාලේ තාම ගැඹුරු කාරණා තියෙනවා. ප්‍රායෝගික වශයෙන් වැදගත් කාරණා තියෙනවා. ඒවා ඉදිරිපත් කිරීමේ තරම් දැනුත් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. පසු කලක මේ අයගේ ශ්‍රද්ධා ප්‍රඥා දියුණු වෙන කලක ඔයිට වඩා ගැඹුරින් ඔයිට වඩා පාරිගණකයට බල කරන අපේ කරුණු ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ ධර්මයේ හොඳටම ප්‍රමාණවත් අපි අදහස් කරන මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ කාණ්ඩ වශයෙන් මේකෙන් අත්හැර දෙනාටම ඔය සංඥාව පමණ මේ නාම රූප ධර්මයේ නිරෝධය අධ්‍යක්ීම තුළින් බුදුපසේවිත මහ රහතන් වහන්සේලා විසින් හේතන චේතන වදාලා අවස්ථාන්ත ලක්ෂණෝ අමා මහ නිවනේ වහ බහම සම්පූර්ණ සඳහාම හේතු වේවා වාසනා වේවා සනිත්‍රේ වේවායි ආත් සංස්කරණය කරන මේ අතර කරන හැම දේශනාවක් ඔබ සමග මම වාස්තවනාත්පත් වේවා